بومك مراد كي يكلانج ذات فلاج يكلانج قبض جماني عرشي ماتيجا وقوله رسول الله صلى الله عليه وسلم حديث القرباء فغني أفضل الإيمان أن تعلم أن الله معك أينما كنت ඊමාන් කමුගේ එම්මෙ මතී දරජය කියයි එම්මෙ මායින් ඊමාන් කම කියයි තිබාමි මිකන් රඟලක් දෙනගතුමේ හමකෂරුන් අල්ලාහ් සුබ්හානහු වතාලා තිබායා එකුග වොඩිගම් වාකන් තිබාවි කොම්මෙ තනෙක්ක එයි එම්මෙ මායින් ඊමාන් කමේ ඒගේ මුරාද කියයි ගතෝ කොබෑ ඒගේ මුරාද කී අල්ලාහ් සුබ්හානහු වතාලා ඉන්සානා එකුග වොඩිගම් වාකන් එනන් එගේ කමු ගවානව ෆාෆෙන්න කුරාන ඒන කුරා හුරිහා අමලතකේ කලාංගේ බල්ලවා වොඩිගම් වාකන් එනන් එගේ නම් කේන ෆාෆෙන්න කුරානේ ඒරුන් ඊමාන්කමගේ මෙම තීතරචේනන් හාසිලුයි එකම රසූලුල්ලාහ සම හදීස් වකරණ එම්මෙ මායින් ඊමාන්කමකින් වත ඊමාන්කමගේ එම්මෙ මතී දරජයකි එයි තිබා ය අකීදා මිෆදයන් වමේ අල්ලාහ් සුබ්හාන වතාල තිබා යක වඩගෙන් වාකන් තිබා වි කොම් මෙතනෙක එබහි තිබාගේ අමර්තක එකලාගේ බල්ලවෑ වඩගෙන් වාකන් තිබා රංගලක් දිනගතුමේ ඒරුන් තිබා උරිහා නුබෑකමකුන් තිබා රක් අතරෙවෙගෙන් දාන أدبس كليفان حديث القرباني إذا قام أحدكم إلى الصلاة فلا يبصق قبل وجهه فإن الله قبل قبل وجهه آه، ولا عن يمينه ولكن عن يساره أو تحت قدمه تيبامهم كرميهك إذا قام أحدكم إلى الصلاة تيبامهم كرميهك نماذ التدواهندك فلا يبصق قبل وجهه إنك كرمتشن إنك كرن جهاشه fa inna allaha qibala wajhihi sawaki allah wani enai kurimati gae ebagut enai kurimati gae hera allah wala an yaminihi adi kanai faratavve sena kulunu jahare walakin ehen namaves kulu jaham beenum vejjiya an yasarihi vai farata jahare nuwata aw tahta qadamihi nuwata faage dara jaha fa waladash muttafaqun alayhi mi eruga miskittan eruga hunnaani migota kannu bimmatiga ebe kaluna madu kongulu vi eruga බහි කුළු ජහන් ජෙජ්ජිය එෆදෙන් කන්තක් කුරාෂේ කුරිමච්චන් නුජහාර අධිකනාය ෆර කුරිමච්චන් නුජහාෂේ මුරාදකි අල්ලාහ් වඩගෙන් ගමනි තිබයි කුරිමති ගය එබේ නමාද මුන්න රසූලුල්ලාහ් සමාදේශ කුරබනේ එනයි හුරි අල්ලාහ් කුරිමති ගය ඉතින් අල්ලාහ් එන මුනාජා කුරණියේ වගතුවේ නමාද මුන්න රුක අල්ලාහ් එන මුනාජා කුරණි දැන් කනාය ෆරාත කුණු ජහාරේ කනාය ෆරාත කි මායි ෆරාත කනාය ෆරාත කි මායි කුරවවා ෆරාත එහෙන් කමුන් මායි කුරවවා ෆරාතක හඩි කමෙක් කොග්ගෙන්නවානේ දැන් ඔති වයි ෆර වයි ෆරාත කුළු ජහාර ඒ කහලනු හඩිකම කුරඤ්ඤා අබදවස් වයි ෆරාන් ඉක්තියාර කුරුන් අංග වයසවනි හඩිකම කුරඤ්ඤා වයි ෆරාන් ඉක්තියාර කුරු වයි ෆරාන් ඉස්කු අදියස අල්ලාහ් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කුරබනි كليفان قمي دعاء اللهم رب السماوات السبع ورب العرش العظيم ربنا ورب كل شيء فالق الحب والنوى منزل التوراة والإنجيل والقرآن أعوذ بك من شر نفسي ومن شر كل دابة أنت آخذ بناصيتها أنت الأول فليس قبلك شيء وأنت الآخر فليس بعدك شيء وأنت الظاهر فليس فوقك شيء وأنت الباطن فليس دونك شيء اقض عني الدين وأغنني من الفقر رواه مسلم midwaay kalifaanu midaadwa kamgave e haddaabud raskalakoe e hanymuduge vir raskalakoe e bodwegem wa arshige vir ඒ ಅಳಮಂಗೆ ವಿರಸ್ ಕಲಾಕು ಅದಿ ಹುರಿಹಾ ಎಚ್ಚೆಗೆ ವಿರಸ್ ಕಲಾಕು ಅದಿ ಒಟ್ಟರು ಫಳುವ್ವ ಹೇಗೆನ್ ಗಸ್ ಫಳುವ್ವ ರಸ್ ಕಲಾಕು ತವರಾತ ಇಂಜೀಲ ಕುರ್ವಾನ್ ಬಾವಾಲಿ ವಿರಸ್ ಕಲಾಕು ಅಊದು ಬಿಕ ಮಿನ್ ಶರ್ರಿ ನಫ್ಸಿ ಮೇಳಾಗೆ ನಫ್ಸುಗೆ ನುಬಾಕು ಮೇಳ ಇಬಾ ಅಲ್ಲಾಹುಗೆ ಹದ್ರತುಂ ರಕ್ಕಾತರಿಕ ಮಂಗೆ ದೆಮೆ ومن شر كل دابة أنت آخذ بناصيتها أدي إبا الله كنترول درغا وهرها ديري اتشجن باكم ميلا ركاتر كمان إدمي أنت الأول إبا الله إم فرتم ودقن بفراته فليس قبلك شيء إبا الله كورين بسيتشنوه وأنت الآخر أدي إبا الله إم فهم بس ودقن نوان فرات أدي إبا الله فحكب بس بس بسيتشنته وأنت الله فليس فوقك شيء أدي إبا الله إم متيك ودقن بفراته إبا الله متيك بس فرات ودقن بس فرات نوه وأنت الباطن فليس دونك شيء أدي إبا الله إم غاتوك ودقن بفراته إبا الله أبرك بس بسيتشنوه اقض عني الدين ملاك بين ملاك كدراني فود دواشية وأغنني من الفقر أدي فقير ملا ميراي تلك تلكن دواشية مي دواغ أصلو آه، نقطايكي وأنت الباطن فليس دونك شيء إبا الله إم غاتوغا إنسانا إم غاتوغا وديكم وفراتي إبا الله ور كاريك إبس فراتن نتي إنسانا أي قرآن قصد الله ونبحي قرآن وافيكم වනහනු අක්රබ ඉලෛහි මින් හබ්ලිල් වරීද තිමන් අල්ලාහ් ඒ ඉන්සානාය කෑරිය වඩිකම් වමේ එනගේ කර්ගන ආරබ්වරේ කර්ගන ආරබ්වරම් බස් කෑරිය ගවම අදි බයි රිවායත් හොගේ බහුරි ඒනගේ ෆෑවාන වදපුර එනා ගාතුක වේ අල්ලාහ් ඒනගේ සවාරීක කරබ්වර එනා ගාතේ එනගේ අල්ලාහ් සුබ්හානහු වතාලා එනා ගාතේ මි ගායිබුමුගේ මුරාද කිය ඒගතුක අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මදදා එකලාංගේ ඉල්මු ෆුලා අදි එකලාංගේ මදදු ඉන්සානා හුග වාකන් මීගෙන් එහාම කොද්දෙනි මී නස්සු තකුන් එහාම කොද්දෙනි එකලාගේ අස්සවා බොඩි ගතුම්ගේ තනවස්කම බල්ලවා බොඩිගෙන් මුම්ගේ තනවස්කම එකලාගේ ඉල්මු ෆුලුගේ තනවස්කම අදි එකලාගේ එකලාගේ අලායම් මදද කුරවාක එයි මි නස්සු තහුගේ මුරාදකි وإذا سألك عبادي عني فإني قريب أجيب دعوة الداعي إذا دعان وإذا سألك عبادي عني كليك فانا تمن الله قال تكون تمن الله به قدن سبحانه كفيا كليك فانا إذا إني قريب තිමන් අල්ලාහ් වඩිග මන බරකාතු ගය තිබෑමි උජීබු දඅවත දායි ඉදා දආන් තිමන් අල්ලාහ් දුවා කුරා මිහා දුවා කුරා හිදු ගේනක දුවා තිමන් අල්ලාහ් ඉජාබ කොත් දෙවමි කම් මෙන් බාරක බස්නු ජහ දුවා කුරා කසවබ කි එස්සෙමුගේ එම්මෙ තනවස වඩිග බා ෆරායි එකලාගේ වන් හනාවකින් වා එව්වෙ සෙච්චෙන්නේ උඩා බිමුක එකලාගේ අස්සා වඩිග නුවා එව්වෙ සෙච්චෙන්නුවේ وقوله لما رفع الصحابة أصواتهم بالذكر لما رفع الصحابة أصواتهم بالذكر ಅಸ್ಸಾವು ಬೇಕಲು ಜಿಕುರು ಕುರವ್ವಮುಗ ಅಡು ಉಫುಲ್ಲವಿ ಹಿಂದುಗ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಬೇಕಲುನ ಹದೀಸ್ಗಳು ಕುರವಿಯೇ ಅಯ್ಯುಹನ್ನಾಸ್ ಅರ್ಬ ಅರ್ಬಿಉ ಅಲಾ ಅಂಫುಸಿಕುಂ ಏ ಮೀಸ್ತಕುನ್ನೆ ತಿಯಬಾಮಿಹು ತಿಯಬಾಮಿಹು ನಫ್ಸುತಕ ಮಡುಮಾತಿರಿ ವಾಷ ಎಬಹಿ ಸಿರ್ರುನ್ ದುವಾ ಕುರಾರೆ ಮಾ ಬಾರ ದುವಾನು ಕುರಾರೆ ಜಿಕುರು ಸಿರ್ರುನ್ ಕುರಾರೆ ಎಹ ಬಾರನು ಕುರಾಶೆ ಫಇನ್ನಕುಂ ಲಾ ತದುಉನ ಅಸಂ ಸಬಕಿ ತಿಯಬಾಮಿಹು ತಿಗುವನಿ ನೊತ ದುವಾ ಕುರನಿ ಬೀರು ಫರಾತಕನ್ನುನೆ ವಲಾ ಗಾಯಿಬನ್ අදි ගයිබුගාවා ෆරාතකක් වෙස් නුනේ මිතා ගයිබුගේ නාච්චකි මා දුර්ගාවා ෆරාතකක් නුනේ තිය බෑ මිහති ගවන්නේ වරක් ගාතුගාවා ෆරාතක අයිගතු ඉන්නමා තදුඋන සමීඅන් බසීරන් කරීබන් හම කොෂරුන් තිය බෑ මිහුන්ති දුවා කුරණී මුලන් අස්සවා වඩගම්වා මුලබ්බල්ලවා වඩගම්වා අදි එම්මෙ ගාතුගාවා ෆරාතක තිය බෑ මිහුන්ති දුවා කුරණ එහෙම කොම් මෙහෙන් අඩු මා බාරකන් උෆලාකන් නුජිහේ කලංග අස්සවයි එම්මෙ සිරුන් මීහක බුණා ඇතිවෙස කලාගේ අස්සවයි අදි එවරකුම් වී කිනු මීහගේ හිතුගවා හුරිහා කමෙස කලාගේ දිනවටිය ඉන්නල් ලදි තදුඋනහු අක්රබ ඉලා අහදිකුම් මින් උනුකි රාහිලති හැම කෂවරුන් තියබෑමිහුන් තිය දුවා කුරා ෆරා තියබෑමිහුන් කුර මීහකා ඒනගේ සවාරීග කරබ්වරම් වෙස ගායිවෙගෙම් වේ එෆරා එෆද ෆරාත කරේ තියබෑමින් දුවා කුරණි එහෙන් කමුන් තියබෑමිහුන් කොම්මෙහෙන් එහා අඩුගද කුරා කන්නු ජිහෙසි කුර කුරා එරුග අදි දුවා කුරා එරුග එහා කෑරි ෆරාතකේ ඒක මුරාදික කලංග අස්සවා වඩිගෙන් වේ එකලාංග අර්ශීක මත හයිබ්බනෝටුක අර්ශීක මතික වඩිගම් වාරු එකලාංගේ වංහනාවෙගම් වා එව්වෙසෙච්ච රසූලුල්ලාහ් සමාදේශ කුරන් උඩ අභිමුඛන වේ එකලාංග සාත ෆලාගෙන් වඩිගම් වනි හයිබ්බනෝටුක මතික අර්ශීක මතික එන්නම එකලාංග ඉල්මු ෆුලෝ එහා තනවස් මුරිහා එච්චක වශාගෙන් වේ එකලාංග ඉල්මු ෆුලෝ එකලාංග එස්සෙවුන් එහා තනවස් එකලාංග බෙල්ලෙවුන් එහා තනවස් ඉස්බාතු රුයතිල් මුමිනීන ලිරබ්බිහිම් යවුමල් ඛියාමah mu'minun eba mihunge verras kalange gi amiddohoga dekum mi babugam bayam vegam mani kurige qur'anuge bayen ayattakun ebahaka bayam behingajje miharu kirt rasulaga hadis furtakun ekam bayam vegam mani وقوله رسول الله صلى الله عليه وسلم حديث القرآن إنكم سترون ربكم كما ترون القمر ليلة البدر لا تضامون في رؤيته فإن استطعتم أن ألا تغلبوا على صلاة قبل طلوع الشمس وصلاة قبل غروبها ففعلوا متفق عليه حديث القرآن هم كشرم تيبامي هم تيبامي هم جبرس كلام دكينته كما ترون القمر ليلة البدر أي ساد بليرة هندو تيبامي هم دكيف ده تيبامي هم تيبامي جبرس كلام فينا قيام الدوه لا تضامون في رؤيته كلام جبلم تيبامي هم كيف جلهم نوانه أي ميادك نفنان دوا دنيا كلام أي farda kulu kashfu ejjiya ekalaange nuuru fulu fora huri ha hisaben andaagen daana kama rasulullah sallallahu alaihi wasallam ekalaange nuuru fulu hijabuhun nuur ekalaange farda kulu leifawani nuurunne law kashafat e hijab kulu kashfu ejjiya la ahraqat subhat wajhi ekalaange wajhu fuluge nuuru fulu fora huri ha hisaben andaagen daana tuur farbada vihen ekalaange nuuru fulu kashfu tuur farbada tuur farbada kundi kundi wegen faabagen diyai ඉංගමන් අල්ලාහ් සුබ්හානහු තාලා ෆෙනුගේ කුලදානකන් දුනියේක ඉවස් මකුලුවකන් නෙල්ලිබි ෆය එහෙන්නමස් කියාමෙත් දෝක අල්ලාහ් ඒ කුලදානකන් ස්වර්ගයේක අහල වෙරන දෙවවාන එහෙන්කම රසූලුල්ලාහ් හදීස් රුකුවනි තියබෑ මිහුන එකලඟගේ බෙලමුග එවස් ගෙල්ලුමෙන් නුවාන දැන් හදීස් රුකුවනි ෆයින් ඉස්තතාතුම් අල්ලා තුග්ලබු අලා සලාතින් ක්බ්ල තුලූ ෂම්ස් තියබෑ මිහුන කුලදාන වෙගෙන් වානම ඉරු එරුමුගේ කුරින් නමාද නමාදෙක්ගේ ජමායි ෆායිතු වෙනුදියුම අදි ඉරු ඔස්සුමුගේ කුරින් නමාදෙක්ගේ ජමායි ෆායිති වෙන උදීම තියබෑමන කුල දාන වගේ මානම එකන් තියබෑම කුරාෂ ඒක මානේකි ෆතිස් නමාදහා අසුර නමාද තියබෑම හොන් රක්කා තෙරිවාෂ ඒ දේ නමාදකේ මලායිකබ්බේ කලුන් හාසිරු ආදී නමාද අදී ඉන්සානාගේ අමල තබ්ස් උෆුල්ලෙවේ දේ නමාද ඒ දේ නමාදක වගතුක ඉන්සානාගේ අමල තම් මච්චන් උෆුලිගෙන් දනි එන්කමුන් එම්මේ මායි කුරවැෆාවා දේ නමාද ඒ දේ නමාදකි මේ හදීස් හුලුගා එබ ආදේ මස්සලේ එමස්සලේ කි එදෙනමාද රංගල රක්කා තෙරිවෙච්ච මීහාගේ ඊමාංකන් සාබිච්ච වෙගෙන් දියුණු ede namaduge jamaata rakkater vejje mihage iman kan sabitum adi efada mihage jazaaki qiyamid dohuga ena swaruge hagguwe adi enage ver raskalange ena fenu ede namadage jamaata rakkater vejjiya amugo tegga mihunna farwa kuda kurave ede namadu ei asur namada fatish namad موقف أهل السنة من هذه الأحاديث التي فيها إثبات الصفات الربانية أهل السنة والجماعة موقف mi nassotahuga ei mi nassotahuga mi bayanvege mi ani Allah subhanahu wa ta'ala ge sifa fuluta sifa fuluta mi bayanvege mi ma nassotaka med ahlus sunna wal jamaat mi hunge mawqif ebahi mi hunge aqida إلى أمثال هذه الأحاديث التي يخبر فيها رسول الله صلى الله عليه وسلم عن ربه بما يخبر به مي حديث تفدا حديث تهوغا رسول الله صلى الله عليه وسلم يعني الله به غتم به خبر تدفع الله كسيف فرتكا به غتم بي خبرت الدفافة فإن الفرقة الناجية فرقة ناجية أي أهل السنة والجماعة إيه أهل ورين أميهم يؤمنون بذلك كما يؤمنون بما أخبر الله به الله سبحانه وتعالى إكلانك فكيتي قروانك خبر دفافة وإكلانك سففلتك إيمان وفدائن إبيك إبيكلون إبهي أهل السنة والجماعة إيه أهل ورين فرقة ناجية دنوان فرقة أميهم إيمان وتي مي حديث فلتك بيان بكم مي صفة فلتكفس من غير تحريف أي تحريف كرمنتي أبا هي بدل كرمنتي باين مين غني بدل كفا باين أكر تبس بدل كفا مثالك أشر يقيدا جميهم استوى استوى على عرشه الله سبحانه وتعالى عرشه كمتي استوى بودي كم واكن أميهم براني استوى إنونه أصله ඒ අකුරු වෙට්ටි ෆයේනි තාංග අස්ලු මානක ඉස්තවලාය ඒ අෂර යකීදා ගහලු වෙරි එමිහුම් තහරීෆ් කුරි ලෆ්ස් තහරීෆ් කුරි ඉස්තවලාගේ මානක ගද වෙගතුම් ඒක මානයි කි අල්ලාහ් වර්ෂික මච්චක් ගත වේ ගතුමුගේ මුරාදේ ඒ ඉස්තිවායි වඩගේ මුගේ මුරාදා කි එමිහම් මුරානේ ඒ ඉස්තවලා ඉස්තවලාගේ මාන කි ගලබා එච්චෙක්ගේ මච්චන් එච්චෙක් ගත වේ ගතුම් ඒ අෂරි මිහුම් එමිහම් අනි තහරීෆ් කොෆා එලාෆ්සු වලා තාතීරින් අදි ඉන්කාර කුරුමෙන් නැති ඒ අල්ලාහ්ගේ එවස් සිෆෆුලක ඉන්කාර කොගෙන් වාන ඒ සිෆෆුලක ලාංගෙන් ලිබි වඩගෙන් නුවා කම කම් මිසාලක මුතසිලායි ඒ ෆිරකායි එමිහම් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆෆුලතක වනි ඉන්කාර කොෆ එමිහම් බුණනි ඉන්න අල්ලාහ සමීඋන් බිලා සම්ඉ അള്ളാഹു അസ്സവാബൊടുകം വയെ എസ്സെവുമക്കാണുല ഇന്നഹു ബസീറുൻ ബിലാ ബസറിൻ ബല്ലവാ ബൊടുകം വേ ബെല്ലവുമക്കാണുല ഏ കീ കേപ്പുണത് ඒ එමිහ මුණාති එමිහ මුණනි තිවන්නම කලාගේක ඉබ්බ සිෆෆල සාබිතෙන් කුරානම සාබිත කොෆියා තෂ්බීහු ලාසිම් වේබ තෂ්බීහ කියවත්තර බයන්කෝ හකීගතුග අල්ලාහ සිෆෆලන් අදි සාබිත කුරියස් තෂ්බීහ ලාසිම් නුවේ එමිහ මුණාෆදයකෝ صففلن ادي ثابت كوريس تشبيه لازم نوے ميهم منافده کو එමිහුගේ බරණි තිවන්නමෙන් අල්ලාහ් සුබ්හානහු තාලා බෙල්ලෙමුන් සාබිත කොෆි කමුගවානවා ඉන්සානා බලා ගොත බෙලුන් සාබිත කුරුන් ලාසිම් වෙගෙන් ආදේ ඒ කීවෙගෙන් එහෙන් අන්නම් වී ඒන ඒ කියාස් කුරි මහලුකුන් අල්ලාහ්ගේ මච්ච මහලූන්ගේ මච්චන් වත අල්ලාහ් කියාස කරන වත මහලූන් අල්ලාහ් මච්ච කියාස මියුන්ගේ කුරි එක්ගොතකවස් එකමෙන් ලාසිමෙන් නොවේ ඒ අල්ලාහ් බල්ලා වඩගෙන් වේ කලාංග zaat ෆලා එකශීගෙන් වා ගොතක ඉන්සානා බලා ගොතක නු එමිහම් බුණනි තිමන්නමෙන් අල්ලාහ සිෆෆුල සාබිත කොෆියා තෂ්බීහුල් අසීම් වානේ එහෙන් කම කමුන් සලාම බුමරේ තිවන්න මෙන් අල්ලාහගේ සිෆෆුල තකන් ඉන්කාර මුතසිලා නජහමියා මිමිහුම් එබුනනි වමින් ගෛරි තකීෆින් අදි කයිෆියත් බයන් කුරුමකානුලා ඉමාම් වංජේ ගොයි මි බයන් කුරණි ඒ තහරීෆ් කුරුමකානුලා අදි ඉන්කාර කුරුමකානුලා අදි කයිෆියත් බයන් කුරුමකානුලා මොනගෙන් වාන අල්ලාහ බල්ලවා වඩගෙන් වනි මෙවැනි ගොතකෂේ මත අල්ලාහ් සුබ්හානහු වතාලා අයිප්පුල් ලිබිකම් වනි එකලංග අයිප්පුල් මෙවැනි ගොත එකේ මෙවැනි සිෆායක් ගෑවනි වලා තම්සීල් අදි මිසාල් ජහගෙන්නවා මුණගෙන්නවා ඉන්සානෙක්ගේ සිෆායගේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ වනි නවත ඉන්සානකු අහා ගොතරේ අල්ලාහ් අස්සාවඩිකම් වනි එහෙම් මුණගෙන්නවා යහලු සුන්න වල් ජමාතුගේ අකීදා මි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆාෆුල් තකාමෙදුගා ඒ ගුර්වානුන් අදි එකලංගේ සිෆාෆුල් සාබිත වෙගෙන් ආකම් ගවියස් අදි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නතුගේ එකලංගේ සිෆාෆුල් සාබිත වෙගෙන් ආකම් ගවියස් අහලු සුන්නවල් ජමාතුක අකීදාක වාන්ජි හැනිමි එකලාගේ සවනතුක ඊමාම් වාන්ජි හැන එබ්ස් තහරීෆ් කුර මකානුල ඉන්කාර් කුර මකානුල කයිෆියත් බයන් කුර මකානුල අදි මිසාල ජහ මකානුල මකානතු අහලි සුන්නති වල් ජමාඅති බයින ෆිරකිල් උම්මා මේ බාබුක බයම් වෙගේ මෙවනි අහලු සුන්නවල් ජමාඅතුගේ මකාම් උම්මතුග ඒ බෑබෑ වෙගෙන් වා ෆිරකාතහුගේ මෙදුගා ummay tafaat firqata kam yoni baba wegen gosfa rasulullah sallallahu alaihi wasallam ni khabar devvafa satafariqu ummati ala salaasatin wa sab'iina firqah timan kale faanaku ummai behigen daane haiddihatin firqaya haiddihatin baya haiddihatin jamaata timan kale faanaku ummai baabagen daane kulluhum fin nar illa wahida muriha jamaattakke daani narakayashe emme jamaate fiyawa ei ahlus sunnah wal jamaatuge jamaataki ei ahlus sunnah wal jamaa ashabe kanum vidalwani edin namane firqa ki kobato e allah ge rasulaye hadis ul qurbani ma ana alayhi al yawma wa ashabi ei miadu timan timan kale fana timan kale fana ga ashabun uluvvi gotan ulunumi humne e jamaate ei ahlus sunna wal jamaa enkam mi baab ge bayan ge mewani ahlus sunna wal jamaa ahlus sunna wal jamaatu ge maqam mahal ei ummai baabagen goswa mewa firqatahu ge meduga vidalwani bal humul وسط أي مي دومينو فرقة أهل السنة والجماعة جماعتك مي جماعتك أهل السنة والجماعة کی جماعتك مدمنو مي جماعت کے فی فرق الأمة فرقات أمتك فرقاته مدوغا کما أن الأمة هي الوسط في الأمم أي مدمنوغ أمتك كموغا في فدانة هريها می امت کی می مدمنو مدمنوغ أمتي اللہ قرآن قوحي قرآن وکذالک جعلناکم امتا وسطا لتكونوا شهداء على الناس තිබන් අල්ලාහ් තිය බෑමිහුම් මේ දුමිනුගේ උම්මත එක්කම ගලෙවීමේ ඒ මිස්තහුංග මච්ච කියාමෙත් දහුග තිය බෑමිහුම් හකිදින් වට්ටක ඒ මේ දුමින කී කොබෑ හකිගතව ඒ මේ දුමින කී ඒ දිනුගේ අංගවෑෆාවා වර්මීහා ඉක්තියාර කුරු ඉතුරු වස්නු කුරුන් උනි වස්නු කුරුන් ඒ ඒ මේ දුමින කී මිහාර මිස්තකුන් නම් අඩු ඉව්වේ මුන්දා මේ දුමින නුන් ඒ කිය නමාදු එෆා එන් නමාදු කොෆාන දෙ නමාදු මොකෝ නමාදු වගුතුස් මෙති තනවස් වෙගන්නේ ජමාතු කොම්මෙන් කුරා කන්නු ජෙහේ ವಜೀಫಾತ ದೂಕೊಲ್ಲಾಕ ನುಜಿಹೆ ದೂಕೊಲ್ಲಾಫೆಗೊಸ್ ನಮಾದ ವೇಗ ಬಗುತು ಅದಾ ಕುರಾಕ ನುಜಿಹೆ ವೆಂದುರು ನಮಾದ ಅಸ್ರು ನಮಾದ ಹಮಯಂ ಎಬಗುತು ದೆಮಿಗೆಂವ ನಮಾದಕ್ಕೆ ಐ ಹೆಮ್ಮ ಐ ಕೊಮ್ಮೆ ಬಗುತೆ ಕುರಿಯಸ್ ಫುದೇನೆ ಎಗೊತ್ತಂಗೆ ಬುನವೆ ಬುನುಂ ಐ ಅದಿ ಮೆದುಮಿನನ್ ನು ಅಯ್ಯತು ಮಿಗೊತ್ತ ಇವ್ವೆಫ ಮಿವನಿ ಮಿಸ್ತಕುನ್ನ ಏ ಮೆದುಮಿನಕಿ ಮಿ ಉಮ್ಮತ ಕಿ ಮೆದುಮಿನುಗೆ ಉಮ್ಮತಕ್ಕೆ ಮಿದೀನ ಕಿ ಮೆದುಮಿನುಗೆ ದೀನೆ ಏ ಮೆದುಮಿನಕಿ ಎಗೊತ್ತಂ ಮಿ ಇವ್ವೆಫ ಮಿವನಿ ಏನ್ ನು ಹಗಿಯತುಗ ಮೆದುಮಿನಕಿಯೆ ಐ ಹದ್ದು ಫಹನಳ ಅದಿಯುಂ ದೀನುಂ ಬಯಂ ಉನಿಕುರುಂ ಐ මිවනි ඒ නුන් හගියතුග මෙදු මිනකි එයි හද්දු ෆහනලා දියුන් දීනුම් බයෙන් උනිකුරුන් එයි මෙදු මිනකි ඉල්මරි විදාල වගතුග එයි ඉස්ලාම් දීන් කබූල් කුරුම් බිලා ඉෆරාතින් වලා තෆරීත් ඉතුරු කුරුම වෙස් නැති අදි උනිකුරුම වෙස් නැති එගොතක් කබූල් කුරුන් එයි එවාහකත මෙහෙරන්නනි ශරහ فهم وسط في باب صفات الله سبحانه وتعالى الله ගේ සිෆා ෆුලතහුගේ බාබුගේ වෙස් එමිහුන්න කියයි එබහි අහලු සුන්නල් ජමාතක මෙහුන්න කී ඒ بين أهل التعطيل الجهمية وأهل التمثيل المشبه مشبهة أي جهمية أي الله صفة فلتك إنكار كل جماعة جماعة أدي الله صفة فلتك مثال جهميهم أميهم جماعة دمت غيباني أهل السنة والجماعة الله صفة فلتك إنكار كل ميهن إكلام صفة فلتك مثال جهميهن دمت غيباني أي අහලුසන වල ජමාතක මෙහු ඉන්කාර වෙස්නු කුරේ අදි මිසාලෙ වෙස්නු ජහය ಅಲ್ಲಾಹ್ಗೆ ಸಿಫಫುಳುತಕ ಇಂಕಾರವ್ಯಸ್ನು ಕುರೆ ಗುರುವಾನ ಸುನ್ನತುಗ ಸಾಬಿತುವೆಗೆಂವಾ ಸಿಫಫುಳುತ ಅಹಲು ಸುನ್ನಲ್ ಜಮಾತುಗೆ ಮೀಹುಂ ಅಲ್ಲಾಹ ಸಾಬಿತು ಕುರೆ ಎಹೆನ್ ನಮವಿಸ್ ಮಿಸಾಲೆನ್ನು ಜಹಾಯವೆ ಮೀಹುಂ ಬುರನಿ ಅಲ್ಲಾಹುಗೆ ಜಾತು ಫುಳ ಎಕಶೀಗೆಂವಾ ಗೊತಕಂಗೆ ಕಲಾಂಗೆ ಮಿ ಸಿಫಫುಳು ಲಿಬಿಹೊಡೆಗೆಂವೆ وهم وسط في باب أفعال الله بين الجبرية والقدرية أدي الله سبحانه وتعالى كروا كانتتهوغا بس مدو منو بيكي أي أهل السنة والجماعة ميهم نكي الله مكائنات وكروا كانتتهوغا වෙස් මෙදුමිනුගේ බයකේ අහලු සනවල් ජමාතුගේ මිහුන්න කි එයි ජබරියාය කදරියාය දෙමෙදුගේ මගේ කේ මිහුන් ඉක්තියාර කොප්පවන්නේ ජබරියාය කිකව ජබරියාය කි එයි මිහෙම් බුනා මිහුන් තිමන්න මෙන්න කි එව්වස් ඉක්තියාරෙන් ලිබිගෙන් වා බයෙන් නෝනේ තිමන්න මෙන්ගේ මිසාල කි වෑජිහේ තනෙක්ගේ හොරි ගහෙක්ගේ මිසාලේ ވައި ކޮޅަކަން ގަސްލެ ބިގެންދާނެ އެބަހީ ހުރިހާ ކަމެއްގެ ތިމަންނަމެންނަވަނީ ޝަރީޢަތުގަ މަޖުބޫރު ކުރެއިފައި ﷲ ސުބްހާނަහު ވަތަޢާލާ ތިމަންނަމެންނަވަނީ މަޖުބޫރު ކުރެއިފައި ތިމަންނެނުމެން ނުބައި ކަމެއް ކޮށްފިޔަ އެއީ ﷲ ތިމަންނަމެންނަ މަޖުބޫރު ކޮށްގެން ތިމަންނަމެން ކުރާ ކަމެކެ އަދި ހިޔ ކަމެއް ކުރިޔަސް ކަމްވެސް ކުރަނީ ﷲ ތިމަންނަމެންނަ މަޖުބޫރު ކޮށްގެންނެ އެයි އެހެން ބުނާ މީހުން އެ ޖަބަރިޔާ ޖަބަރިޔާ ކި އިންސާނާގެ ހުރިހާ اިޚْتިޔާރަށް އިންސާނާ ކި ބައް ނަފީ ކުރިމީހުން އެމީހުންނާ දැන් මේ ඔතී කදරියා කදරියා කි එයි මින්බර් ෆුළු සාබිත කුරුමු ගහද්දු ෆහනලා දිය මීහුන් එමීහුන්න කී මිහෙන් බොනා මීහුන් තිමන්නමෙන් කුරා කන්තත්තහුග තිමන්නමෙන් නකී මුස්තකිල්ලු බයකේ තිමන්නමෙන් කුරා කන්තත්තන් අල්ලාහ් වස් දෙන වඩිනු ගන්නවයි තිමන්නමෙන් කුරුමෆහු ගනුනි එබහි අල්ලාහ් වස් දෙන වඩිනු ගන්නවයි තිමන්නමෙන් කුරා කන්තත්තහුග තිමන්නමෙන් මුස්තකිල්ලේ එබ්ස් ෆරාතක බෙහෙ කමෙන් නුනේ කී ඒ අල්ලාහ් වස් තිමන්නමෙන් කුරා කමෙන් එඟි වඩිනු ගන්නවයි තිමන්නමෙන් කුරුමෆහු ගනුනි එමීහුන්නා ජබරියා යා දෙමෙතුගා අහලුස්සුන්නා වල් ජමාතුගේ මීහුන් වනි කිහිනේ ඒ අහලුස්සුන්නා වල් ජමාතුගේ මීහුන් කබූල් කුර ඉන්සානන් ඉක්තියාර ලිබිගම් වාකම් අදි ඉන්සානන් ඉක්තියාර නුලිබේ බය කන් තත්තවස් හුන්න කම කබූල් කුර මිසාලකන් ඉන්සානා සිහත් සලාමතුන් හුන්නයිරුගා ඒනේ කුඩ කමු දෙවේනි එනගේ ඉක්තියාර එහෙන්නම සේනා කුඩ කමු දෙවේ බලි කුඩගේ ෆිල් නොහිෆේ බලි එනේ ජෙහිජ්ජ කමු ගවානම එනගේ එබ්බස් ඉක්තියාර කානුලා ඒ බබේරුවගෙන් දාන මි කන්තත්තක අදි කුරින්ගේ බයන් කරවුණු කන්තත්තක දෙමෙදු අහලුස්නවල් ජමාතක මිහුන් ෆරාව කුරේ ඒ ෆරතම බයන් කරවුණු කම කී ඉන්සානා ඉක්තියාරම් කුරා කම ඒ දෙවන මි බයන් කරවුණු කම කී ඉන්සානා ඉක්තියාර කුණු එකන්ත එනා කුරණී කිය මිකන්ත තවගේ මෙතුග අහ්ලුස් සුන්නල් ජමාත් ගේ මිහම් ෆරව කුරේ ඒ අහ්ලුස් සුන්නල් ජමාත් ගේ මිහම්ගේ අකීදාය කි ඉන්සානන් අල්ලාහ් ඉක්තියාර දෙවෑ ෆවේ ඉන්සානන් අල්ලාහ් මජබූර් කොක් ගෙන්නන්නු මිකන්ත තන් ඉන්සානා කුරණී හේවකන්ත තක් කුරණී නුබෑකන්ත තන් එනා කුරණී එනන් අල්ලාහ් මජබූර් කොක් ගෙන්නන්නු එන අල්ලාහ් ලියුවා ෆවාති වේකන් කුරණී කිනු එන කුරානති අල්ලාහ් ලියුවි සවබකී කලාගේ ඉල්මු ෆුලු එහා තනවස් වේ වඩගේ ಅಲ್ಲಾಹ್ಗೆ ಇಲ್ಮು ಫಲಕಿ ಹಾ ತನವಸೆಗೆ ವಾಯ್ಚೆ ಏಹಂಕಮ ಅಲ್ಲಾಹ್ ದಿನವೊಟಿಗೆಂ ಬೇ ಮಾ ಕುರಿಂಗ್ ಇನ್ಸಾನ ಕಮೆ ಕುರುಮುಗ ಕುರಿಂಗ್ ಏನ ಕುರಾನ ತೀವೆ ಅಲ್ಲಾಹ್ ಲಿವ್ವಿ ಅಲ್ಲಾಹ್ ಲಿವ್ವಿ ತೇನ ಕುರನಿ ಕಿಯನ್ನು وغيرهم وبي وفي باب وعيد الله بين المرجئة والوعيدية أدي الله سبحانه وتعالى وعيدك بابك أهل السنة والجماعة منهم وني مرجئة فرقايا وعيدية فرقا يا دمدوا مي قدرية بيه කදරියා ෆිරුකා තෆාත් ෆිරුකා තහකන් අදි බෙහිගෙන් මේ කදරියා ෆිරුකා එම්ම මේ කුරින් මේ බයන් කරමුන අල්ලාහගේ මින්වර ෆුල් සාබිත් කුරුම ගහද්ද ෆහනා දියා මීහු කදරියා අදි බෙහිගෙන් මේ බයතාක ඒක තරේක මුරුජියා එබ්බයකි අනෙබ්බයකි වයිදියා මුරුජියා යකි එයි මිෆදයන් අකීදා එමිහුම් ගහුන්නා එමිහුම් මොනා ගොතුගා ඉස්ලාම් මුමෆහුගා කුරවේ එව්විස් ෆාෆෙග්ගේ ගෙල්ලුමෙන් නෙයි එයි ඊමාම් වමුගේ කුරීගා හේවකමෙක් කුරීම ෆෑදායන් වාෆදා ඒ මුර්ජියා මිහුගේ අකීදායි මුර්ජියා මිහු මොනාගතුගා ඉස්ලාම් වෆහුව කිතම්මෙ බොඩ ෆාෆෙක් කුරියස් ඒනක ඊමාන්කම් අබුබකරුගේ ඊමාන්කම හම හම ඒන කිතම්මෙ බොඩ ෆාෆෙක් කුරියස් කිතම්මෙ බෑවර ෆාෆෙක් කුරියස් සවබකිය මිහු මොනාගතුගා ඊමාම් වමෆහුගා දෙන් ෆාෆෙකුන් ගෙල්ලුමෙන්නේ ඒ ඊමාම් වමුගේ කුරීගා කාෆරකක් වෙහුර ඒන හේවකමෙක් කුරීම හේවකම් ෆෑදාන්න කුරා ෆදා ඒ මුර්ජියාගේ අකීදායි වයිදියා කිකව වයිදියා කි ඒ ෆාෆා එක්කුන් එයා තවබානු එන මරුවෙජ්ජ එන කි කාෆරේ නරකයාගේ අබදුගේ අබදන් එන දෙමි ඔන්නා එයි මිහුගේ අකීදා මි මිහුගේ අකීදා දෙමෙදුගේ අහලුස්න වල් ජමාතුගේ මිහුගේ වන්නේ මේ දෙෆිරුකාගේ දෙමෙදු අහ්ලුසුන්න වල් ජමාතුගේ මියුගේ අකීදාගේ වාගතුන් ඊමාම් මුවෆහුගේ අමල් කුරුන් ඒ ෂර්තේ ඊමාම් මුවෆහුගේ අමල් කුරුම කී ෂර්තෙන් අමල් නුකර ස්වර්ගය කන්නුව දෙවේ ඒ මුර්ජියා නඛිලාෆ් වයිදියා මිහුන්නා ඛිලාෆ් ඒ ahlu sunnah jamaatu ga mihunga aqida ki bodu faafa ekoffi kamuga waanama ena tawbanu ena marwajjiya ena wahushi allah ga mashiyatu ga daruga allah irada kurawaafi kamuga waanama ena faafa fussawa devwana qiyamid duhuga wes dekalang irada kurawaafi nama ena ifaafa ga azabu devwaafa denna rakan nirwa ena swaruge waddawan ei ahlu sunnah jamaatu ge aqida ki mide firuka ge demeduga ahlu sunnah jamaa ehenkamu miyam asmi kani wasat medumi مين كم بيعجز مدوغ أهل السنة والجماعة تميوتي إن كم ميم مكيان هاي كتوغ مدومين أي أونيفس نكورون إتور وس نكورون هاجي كتوغ أي كورك بنا بنا نما وفي باب أسماء الإيمان والدين بين الحرورية والمعتزلة وبين المرجية والجهمية وفي باب أصحاب رسول الله صلى الله عليه وسلم بين الرافضة والخوارج يواجه دينا نذوه كيان ei alusunul jamaatuge aqida ga adiye boy masalata ei iman kama diina iman kama diina de medu alusunul jamaat asmaul iman ei mu'mine ke kiyum niha mu'mine ke kiyum nuwata diin veriye ke kiyum diin veriye ke kiyumuga mewani hururiya mu'tazilainge de meduga ei mu'tazilain puna gotuga adiye bave iman kama kafir kama de terega adimage darajay ei a kame alusunul jamaat mehunus danna kame එමිහුන මන්සිල බයින මන්සිලතයි ඒ කාෆිරුකම එමිහන එනකනු කෙරේ කාෆරෙක් වෙස් මුමිනෙක් වෙස් ඒ උඩු ගස් නුජේ බිමු ගස් නුජේ ඒ එමිහුන් ඉතුරු කොෆාවා මගෙන් ඒ වාහක දෙන් අන්න දුහයි ක තෆ්සීල් ඉන්ෂාඅල්ලා ආදන් සවාරි මබ්බේ ප්‍රොක්සවාර නෝන මී ගිතම් මෙ දුවහම් මිහාර කොම් මෙ බුද දුවහෙක් අකීදා කුරියත් දාතා කොම් මෙ බොරාසත් විලේරේක බුදයන් බොරාස් වච්චා දැන් මාදන්ඩයක් ඔස්නේ දරස කුඩ කමෙන් ජෙහිගෙන් මෙහරු දෙතින් හෆ්තා වෙච්ජ බුරාසේ දුහුණු බේබේ තා දරස එදෙන් කමෙජ් ජෙහේතිවේ මාදමරයක් ඔස්නේ දරස අස්ලු බුදය බුරාස් වෙච්ච ඉන්ෂාඅල්ලාහ් නාමේ Mm-hmm. o mihar allah subhanahu wa taala e baki bayakan e gota devvanya e baki kame adi e misal ke hiya baki konnavva mihar allah subhanahu wa taala kula dumanta e bayan avi ane bayan irwas tiri ve fainnani iru tiri ve fainnani meelaka gaagana meelen ha tiri ga iru innani etanuga arshiga hiya bakan allah bayakat devva e ba khasa kula bani allah e insana sikundin visnanje echennu e yaki haqiqatu misaalika arushi bodu huri hatana kabura adi qiyamad dohoge bin eimi bimevves nun eiki e yawma tubaddalu al ardu ghayra al ardi was samawat e dohoge bin ehem bimaka badal kolleven adi udu ehem udaka badal kolleven එම බිංගඩවස් බොඩුවකෙන් දානකන් එබ මිබිම වර එතන් එතක් ගුණ එබ්බඩවාන සබකි ස්වර්ගේ පුර තමන් මිබිම වර එතන් එතක් ගුණ එබ්බඩු නරකවස් බොඩු මිබිම වර දැන් මේලෙක්ගෙ දැන් ඒ තසවරත් අදු කොල්ලාෆති ඉන්සානාගේ ඉන්සානා තසවර කුරා මේලු මේලෙකේ දන්නාෆෝතියේ ඒග ෆරගෙක් කොෆෙන්න මිහාර ෆරගුමි කුරි ශරීයතුග නස්සතකුම් ෆරව කොෆ හුරිකන්ත මිසාලක බිම් ෆරව කොෆෝති එහෙන්කම මේ බුනි හැම් බිම් බදල බදලවාන හැම් බිමක දැන් මිසාලක ස්වර්ගයේග වාහකත බයන් කුරීෆ වාරු මිස්තකුන්නන්ගේ බින්තක ගණවරත ලිබෙ ලිබෙගෙන් දායරුගා එනස්සොතක බලාරදුනිය වරමා බොඩ තිබින්ගේ බලිබේ මීහුන්නයි මෙමීහකක් වෙස් එහෙම ඒක මානේ කිමා බොඩ වානේ ඒ නරක මතින් වට්ටෑලුණු හිලයි ඒ වෙට්ටම වෙට්ටම ගොස් අධ්‍යාර්ම ෆෝයක ෆුලු ගජහුණාට විගුණි අසාවේ කරන එහෙම දුනිය වරමා බොඩ වාන ස්වර්ගයක වස්සේ බොරි ෆස්සතේ කහරුක දුර්විනක් ෆෙතුරු ෆෙහෙම ස්වර්ග මා බොඩ වාන තා දුනිය වර එතන් එතක් ගුණයි එහෙම එනස්සොතක බලාfa මේ එවාහ කරනවා දැන් මේල මිසාලකන් ඒ කොන් තනෙක්ගේ මේලෙත්තෝ කොන් දුරුමිනෙත්තෝ ඒ තිනේ බයන් කොෆේ එහෙම තසවර් කුලාන හැම ඉන්සානුන්ගේ තෙරෙන් මේ ඊුන් දාහිල්ලාන් ගොස් දාලුගේ තෙරේග ගරක් වමුන් දාන එදවහුග කිහාවරක හුණු ගදවීම එතන බයින් මෙ නේෆත කුරිය හැම දාහිල්ලාන් ගොස නීසා දාලුගේ කඩ කෝර්තන් හෙදිගෙන් දාන දාහිල්ලාන් ගොස් ඒකි මීහුන්න ඒකි වරන් එතංග බයින් මීහුන් තමි කට්ටාමාන බෑ මීහුන් කකුල කකුලාමාන බෑ මීහුන් උණු ගඩාහම යා anabahuna ifatu kuriyahuma etanuga wes ekimihun tafatuwa ekimihun etanuge muddatu tasawwur kura kurum wes tafatuwa සාරක මුමිනුන් වති ෆර්දු නමාදෙක් කුරා හවගුතේ එවගු තසවර් කුරානි කාෆර්ම් ෆන්සාස් අහස් අහර ෆන්සාස් හාස් අහර කාෆර්ම් තසවර් කුරානි එවගු තු මුමිනුන් තසවර් කොල්ලානි එතාංග තිබේ ෆර්දු නමාදෙක් කුරා හවගුතේ එමයි අල්ලාහ් කුල තමත්තකන් එම එක සුවාලෙන්නේ miharu rasulullah hadis prokon inna ummati sataftar timan kale fanaga ummai baabawagen daane ummate ilmerin kiya foti ummatuge taaraf bayan kurabwa fori ei tabawa mihun kamuga ege maane ki timan namen ki muslimun ne kiyagen ulen den kafirun name da kuswale wesen tamen hoy kafirun timan kale fanaga umma hajjatin baabawagen daane ege maane ki islamun ne kiyame undulun emihun behigen daane wahake shakkev wesnai ඒ උම්මති හදීසුල් කුරාන තිමන් කලේ ෆාන උම්මතේ උම්මයි මි කියන්නේ තබාවි මීහුන්නා තබාවි මීහුන්නා උම්මයි මි කියන්නේ නුවත තබාවි කමද්දා වාකුරේ මීහුන්නා එහෙන් කමුන් ඒ මීහුන් බෑ බෑවගෙන් දාන වාහක හදීසුල් කුරවි එහෙන් බයෙන් නෝ එහෙන් කමුන් දුලුන් කියා මීහුන් ඒ ෆිරුකාත කබ්බෙහිගෙන් මනි බනම් විතිමාගේ අකීදා අහ්ලුස් සුන්නල් ජමාත් ගේ අකීදා දිමාවේ තෝ දිමාන වෙජ්ජියා ඒ අහ්ලුස් සුන්නල් ජමාත් ගේ තෙර යකුණු වේනයි එනේ වනි හයිද්දි හතින් බෑගේ තෙරෙන් කොම්ස් බයික් එහෙම අල්ගොනම ගබුල කන අල්ලාහ් රිහා ෆරාතක ذات ෆලාගම් වඩගෙන් වේගුණ ෆියා එවස් අහ්ලු සුන්නත් ජමාත් ක අකීදා එන එක්කිබාවි එක්කිබාවි හයිද්දි හතින් ෆිරුගන් කොමස් පයකන් එනවන්නාන අකීදා දිමා වංජේ එය අස්සාවේ කලුගේ තබ් වරකන් ඒ බොහොරි විදාල ෆෙදාරි ෆුලාය දරින් නවසේ කුරබෑ මේ අකීදානුන් එහෙන් අකීදාග්ග මච්චීග මර වෙජ්ජ කම ගවානම දුවහක් වස් තිබා කාමියාබෙන් නුවාන කම රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි හදීස් වල කුරබෑ එකලේ ෆනවනි හදීස් වල කුරබෑ dua hakostiba kamyab no arka mi aqida fiya wa hen aqida ke mati kamar wenchi ema rabbi visna jeheba mi duniye ga hakikatu ke harame gennu ne mumen ngulene war naazu kutanen hakikatu ne funa yana e asaw ve kalun e ve kalun abadu wes fikuru kurabani timannale hagguge maguga baaya mi timanna timanna mi kurave kantar rangalo baaya swaruge wade veene baaya timanna abadu wes fikuru එන්නව සාලුකණ්ඩ මෙන් තිරේ මෙන් ස්වර්ග වද වෙනකම යකින්කොක් අමලෙන් නුකුරියස් එකම ගුරුවානුක අල්ලාහ් තියංග වැෆ හුරිහායත ඊමාන්කම් ඊමාන්කම් අල්ලාහ් සිකුරු කුරබ්බි කොම්මෙ ආයතෙක් අමල වේග ෆාතංග බසිකුරු කුරබ්බ අල්ලාහ් ඉන්නල් ලදීන ආමනු වඅමිලුස් සාලිහාත් අල්ලදීන ආමනු වඅමිලුස් සාලිහාත් මුලින්ම අල්ලාහ් එලා ඊමාන් වේ සාලිහමල් කුරමි ඊමාන් වේ සාලිහමල් කුරමි එමක ඊමාන්කම කේ ෂර්තේ අමල කේ ෂර්තේ ඊමාන්කම් අමලානුලා ඊමාන්කම ෆුරිහම එන්නවානේ එම ඊමානු කියන අමලනුල එක්කොම ගොතෙවියස් එංගම අමලනු කරේ ස්වර්ගයක් නොදෙවේන අමලනු කරේ ස්වර්ගයක් නොදෙවේන තෆාතේ බහුරි තෆාතේ බහුරි ඒ අමිල්ල දුවා කුරුම් මොළ ඉතුරු වෙගෙන් වේ ආමින් කියමක් වරේ ආමින් කියමක් වරේ අමිල්ල දුවා කුරුම් මොළ ඉතුරු වෙගෙන් වේ එංගම අස්ලු බය barak kiyewe barat dua kurave namata hogeves bodak baro alwa furi timayan amille kiyenya dua amille kiyash ehkam dua amille kiyun amin kiyma pura moloitu amin kiyma e amin kiyar me wagot ki bay faharu dua kuramiha enage amille nafsa ves dua kofane nikolun amin kiyane jama adi jammo konno kiyas jammo ko bay farno kiyese bade adi bay dua tange bahuri gurwanu ge sasfa mufradu ko amille nafsa ඒකවස් මිසාලක ඒ දුආත කියා අරගවස් ආමිල්ල නෆ්සන්ගේ කුරණ ඉමාමීහා මමමුන් ඉමාමීහා ආමින් ඒරගේ කියා දෙමි එහෙම කොම්මෙ ගොතෙව්ස් ආමිල්ල දුආ කරු මොළොයිතු ආමිල්ල දුආ කරු මොළොයිතු ආමිහාර එකහල දුආත ඉමාමීහා සිරුන් කියාන දුආත හොග ඉමාමීහා තබාවා කන්නු ජිහන මමමුන් මිහාර බයෙන් නම මිසාල ගුනූතු ගුනූතු ෆද දුආත හොග මිසාලකා dua misal kunutun nazila namat tahuga kiya eruga imami mawmum kiyane ami ega imami ha ena tabawan je ami ane duaga enes misal ka zikr tasbih namadum beeruga imami ha tabawa kan nujihene mawmum ne eggo takabes ei salam dinuma ekuga mawmum e wakivi imami ha ya den misal ka mawmum imami ha inne gima innaga ewani bidwayaka ewani bidwayakan ei sahabinge terega hinga afrikan tatta kennun ei kiye ඉතින් ඉමාමයා සිරුම් මේ කියන්නේ කියා ඉච්චසෙන් ගෙනියනු දෙම මොහොම ඉමාමයා කවන්න ඒ නමුණු අයි ෆිරමාලිම අයි ෆිරමාලුම් එයි එක් ගොතකයි සාබිතවා කන්තත්ත කෙන්නුන් එයි කිය ඒ බිදුවයක වානේ කහ කන්තත්ත ආයෙබස් ආකන්තත්ත එයි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් zamanuක සාබිතවා කන්තත්ත කෙන්නුන් අදි ඉමාමර බේබේ කලුන්ගේ zamanuක සාබිතවා කන්තත්ත කෙන්නුන් කමෙජ්ජෙහිජ්ජව තිකුණු උතුන් නාසිලා කියන ශරොක් කරලා බෑ ಸಾಕ ಮೊಹನನ ಬಡ ಮುಸೀಬಾತ್ ಜೆ ಹೆಜ್ಜಿಯ ಅನ್ವತ ತದ್ ಮಡ್ಕೊಮೆ ಜೆ ಹೆಜ್ಜಿಯ ಗುಣತು ನಾಜಿಲ ಕಿ ಬಂಗೆ ಶರು ಶರು ಗುರು ನಮಾದ್ ಗೆ ತೆರೆಗೆ ದುವಾ ಕುರಾನಿ ಕುರಾನಿ ಎನು ಗೊತಕ ಇಜ್ತಿಮಾಯಿ ದುವಾ ಸಾಬಿತು ಆಕಣ್ಣೆ ಇಜ್ತಿಮಾಯಿ ದುವಾ ಇಜ್ತಿಮಾಯಿ ದುವಾ ಸಾಬಿತು ಅಂತಂಗೆ ಈ ಮಿಸಾಲ ಗುಣೂತುಗ ದೆನ್ ಹುಕುರು ಖುತುಬಾ ಗಯ ಈದು ನಮಾದುಗ ಖುತುಬಾ ಗಯ ಇಸ್ತಿಸ್ಕಾ ಖುತುಬಾ ಮಿ ಖುತುಬಾ ತಹುಗ ದೆ ಖುತುಬಾ ತಹುಗ ಇಜ್ತಿಮಾಯಿ ದುವಾ ಸಾಬಿತು ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಕಿ ಬಾ ඛුතුබාතම් gaya gunutun nasila gaya enumma kamegga aslu gunu ijtimai ko dua kurum bayin ilmere kama waruga denge pore vidalwa fa ibidu ayke ekaku kima anaka anabba mun amin kyo hame ko tazzikur wasna gaya kiya go tak kima ibidu ay bidu ay abdullah ibn ashab be kalum bidu ayke vidalwa fa oti ekan datta eddo abdullah ibn mas'ud radiyallahu anhu kalifan kufa ga miskita ka wadagate kalifan hunna kufa ga fahu rasulullah sama har wadagate me kalifan hijra ko kufa ya කුෆාක හොඳයි එක ලිෆානෙත් දොහ කුෆාක මිස්කිත වඩාගෙන නවිරුගා ඒ ගොත වබ්බුරෙන් හදාගෙන මීහුම් එකක් වුණනි කියන් නගා කියන් zikr Allahu akbar කීම අනෙන් මම Allahu akbar subhanallah subhanallah ඒ ගොතම කියන්නේ කලිෆාන කුෆා ඉස්කුරවා විදාලවනී තිය බෑ මීහුම් දීන් බදලු කොල්ලිලෙන් හාදහා අවහ අදි තිය බෑ මීහුම්ගේ තෙරේග අස්හාබේ කලුන් දුනියේගම තිබ්බෙවිය රසූලුල්ලාහි සම අස්හාබේ කල එහා වහත් බෑ මීහුම් දීන් බදලු කොල්ලියේ නුවත තිය බෑ මිහුන් රසූලුල්ලාහ් සම සාබේ කළ නවර මොළ වෙච්චේ නුවත කුරි අරහ ගච්චේ තිය බෑ එෆදෙන් කලි ෆානු විදාල කී හරු කරි බහෙන් අයිගතු වරන් හරු කරි බස් පුළ එහෙන්කම එෆද කන්තත්ත එෆද කොයි ගොතුක එෆද කයිෆියත හොක් ගන්නවාන මෙහරු බිදුව බෙහිග මනිතේ බයක එබ්බයිකි බිදුව හකීකි අන බයිකි බිදුව ඉදාෆි බිදුව හකීකියකි මිසාලක නමාදුක කුෆරු වාෆද බිදුවයෙන් එබිදුව හකීක හකීකව නමාදුක මිසාලක ඉෂා නමාදුක ෆස්රක් වයි එබිදුව හකීකි ඉදෝෆිය කි කව ඉදෝෆි ගිනෙන් මිහුම් මි හදනි එයි ඉෆරාතු ගෙන ඉස්බතුන් බිද්වයන් අනේ ෆරාතු ගෙන අනේ ෆරාත බලාෆි අලකම හේවකම ඒක ගින මිහුම් මි දලුගෙ ජෙහෙෆමි වති ඒ කින මිසාලක zikr කුරුන් ඒ අලකම අලකම ඒ වරම් මායන් අලකම zikr කුරුමකි එකමකු බයකු ඉක්තියාර් කුරි වකි කයිෆියත zikr කුරා ඒ ෆරාතුන් ඒ තියදනි බිද්වයක එකම zikr එක හගීගත බලාෆි අලකම සාලක බයකු මන තිවන්නම zikr කුරානේ වකි මජලියෙන් අදායගමයි කයිෆියත එක්ක ඒරුන් එදී බිද්වයා හැමයගොතන් නමාදුන් සාරක නමාද කියලා කමයි මුරුවාන් කියවම කියලා කම එකම කිය සාහබයකන් නුගන්නවා කයිෆියතෙන් නුගන්නවා සිෆෙන් නුගන්නවා ගොතකන් එකන් නුගන්නවා මගකුන් එකන් කොෆියවාන විදුවයක නමාද මිසාලක වකි දුවහ ખાසකෝ ගන්න නමාදෙක්කෝ සාශවබම්මහ ශවබම්මහගේ රේ රේ අලකම නමාද කුර්ම ખાසකෝ ෆදුවාලු රෝදයන් ખાසකෝ රෝදේකි ඒක හගියත බලාෆි අලකම සවාබුලි වේකම එකම කේන ශවබම්මහගේ ෆනර ખાસે කුරි එනගමින්න ෆොෆොන් රෝදය එරේ නමාදන් එහාසකුරි ඒනගේ අමිල්ල ෆුරුන් ඒ බිදුවා එරේ එන එන මාදි හරකා ඒ සතේ කරක් වක් කුරුන් ඒ බිදුවයි බොඩුවගෙන්වා අදි ඒ දොහ රෝදය ખાසකුරුම කි බොඩුවගෙන්වා බිදුවයි මේ බිදුවාගේ මේ හුන්චි ඉෆාවා මලි බොඩ මලි යකි මේ හගීකතුවා මේ ඉදාෆි බිදුවා දැන් හගීක කින මෙහන එගේනි එකම ඉදාෆි කමි ජිහෙෆා මෙවනි මලික ඒ මොනනි කිහා බොඩ අලු කමෙන් හේයි ෆොයි ෆොර කියම් ගුරුවානේ නෑ කියවන්නේ කිහා බොඩ අලු කමෙන් හේයි ekama ko ei gottu ha ko sassawa be kala ko danna be kala ko ikhtiyar kurab wa fo igotetto ei gurwan kiyawa rasulullah sallallahu alaihi wasallam ta'rif kurun rangalo kame ekale fana ki ta'rif qabilu be kale එහෙනම් සකලේ ෆාන සමාන කෝ එකලේ ෆාන තාරිෆ් ප්‍රබමනි මනා කරව වැෆ ඒ ඊසාගේ ෆානා දේතරේ නසෝරන් හද්ද ෆානා දිය ෆදෙන් මුස්ලිම කලේ ෆානා දේතරේ හද්ද ෆානා ගොස් ෆානා ති ඊසාගේ ෆානු කලෙගේ ගොතු ගේ මිහුන් හෙදි එමිහුන් බුනි අල් මසීහ බුනුල්ලාහ වකාලත් නසෝරා මසීහ බුනුල්ලාහ නසෝරා බුනි ඊසාගේ ෆාන කේ අල්ලාහ දාරි කලෙකේ මිහර රසූලා බෙහෙගොතුම සේරි හද්දු ෆාලා ගොස් කැම්බයි මිහොන් එමිහො රාජමවලුදු කියාරේගා එකලේ ෆාන වඩා ගන්නවේ කියා ෆෙතේ දවනි කලේ ෆාන ගිස්තිගවා බොඩති බි දවශිරුකු අල්ලාහ ශරීය කුරිය එහෙර කියාලනි බොඩති කීන කී කේපුනනි ලවඩාක මා ඛලක්තුල් අෆලාක කලේ ෆාන වනවති වන් අල්ලාහ උඩබ්බි මෙ දුනිය කිච්චස් නේ දෙවීම හොය අනේ ලෙමක බූසීරික අනේ ලෙම්බෑතුකම කියන්නේ කීකේ ඉන්න මින් ජූදිකත් දුනියා වදර්රතහා කලේක ආ වමින් උලූමික ඉල්මුල් ලෞහි වල් කලමි කලේක ෆානුගේ දීලතිවන්තකමුන්නේ දීලතිවන්තකමුගේ තෙරේගේ දුනියවස් ආඛරයිවස් වනේ අදි කලේක ෆානුගේ ඉල්මු ෆලුගේ තෙරෙන් හිමනේ ඉල්මකේ ලෞහුල් මහ්ෆූදුගේ ඉල්මු විස්නාල ඒ අල්ලාහ් ඉබ්බස් මලායිකෙබ්බේ කලකස් ෆානු කර වාසිර ලෞහුල් මහ්ෆූද් එකමකු රසූලාගේ ඉල්මු ෆලුගේ තෙරෙන්නෝ ඒතිමෙන් බෝ සිරේ සූෆියන් ඒතිමකේ දිවෙ හිම්බ සම ආටු ගත කොල්ලා බුර්දාගා ඒතිමේ ಶಿರುಕು ಏತಿ ಕಿಯಾಫಿಯನ ಕಿ ಮುರುತದ್ದೆಂ ಎಂಗಿ ಹುರಮಾನ ಎಂಗಿ ಜೇನಾ ಕಿ ಮುರುತದ್ದೆ ದೀನು ಬೇರ್ವೆಜ್ಜಮಿ ಮೀ ಹದ್ದು ಫಾನಳ ಗೊಸ್ಸಮಿ ರಸೂಲಾ ಮೆದು ಎಂಗಮು ರಸೂಲಾ ಬಸ್ ತಾರೀಫು ಎ ಕುರುಂ ಎ ಹಿಸಾಬುಗ ತಾರೀಫ್ ಬಹಟ್ಟಂಜಿ ಕಲಿಫಾನ ದಿಸ್ ಕುರಮನಿ ತೆ ಬಾಮಿಯು ತಿ ಆಮುಕೊ ಕಿಯಾ ಉಳೆ ವರ ಕಿಯಾರೆ ಎವ್ರ ಬೊಡತ್ತಿ ಮಂ ಕಲಿಫಾನ ತಾರೀಫ್ ನು ಕುರಾರೆ ಲಾ ತುರುನಿ ಕಮಾ ಅತುರತಿನ್ ನಸೋರ ಬನು ಮರ್ಯಂ ತೆ ಬಾಮಿಯು ನಸೋರ ಈಸಾ ಬನು ಮರ್ಯಂ මාදේ tere taarif kurumuga haddu faana hadiya fadan timan kale faana taarif kurumuga haddu faana nu taash ekale faana taarif kurumuga miwani haddu faana gosfa em kamun yo tibidu ya wade fa adi kufru wa fa da bidu ta wese ba hede al gonu mangi tere hagigatu kufru ya bidu hiyonu wa subhanallah සූෆින්ගේ එච්චිතන් ඈසවතී මිතන සූෆින්න කියහම කඬ එලිගෙන් මුර්තද්දුන් කාෆරුන් ඉල්මරි මිදාල වගේ සූෆින්න කි ඒක එච්චිතන් ඉන්දියා මිතන ඈසවතී ඒ ಚೀದ ದಸ್ಕೊಗೆ ಮಿ ಹೊಮ್ಮಿ ಫೋರ್ ದಕ್ಕ ಅಳಕಮೆ ಕಿಯ ಹಮಿ ಕುರಾನಿ ಅವ ಬೊಡತಿ ಅಳಕಂತ ಹೋಗ ನಮಗೆ ಹೆರ ಕುರಾನಿ ಮಿ ಹೊಂ ಬಲನಿ ಹಮ ಅಳಕಂತಕ್ಕ ಮರೇ ಅದಿ ಗಬೂಲೆ ಬೆಸ್ನು ಕುರಾನ್ ಉಳನಿ ಬಯ ದುವಸ ಹತಿವೆ ಮಿ ಹೊಂ ಎ ಕಿಯ ದಿನಸ್ ಎಮಿ ಹೊನ್ನ ಕನ್ನೆಗೆ ಗೆ ಮಾನೆ ಬೆಸೆ ಮಿ ಹೊಂ ತಿವೆ ಕಿಯ ನಗ ನಿ ಹಮ ಎ ಚೀದ ಕುಫ್ರುಗೆ ಎ ಚೀದ ಸುಬ್ಹಾನಲ್ಲಾಹ ಲೈಲತುಲ್ ಕದ್ರಿಯ ಏಗನೆ ಬಕಿ ಹೆನ್ ಸಬಬೆ ಎ ಸೂರತುಗೆ ವನಿ ಲೈಲತುಲ್ ಕದ್ರಿ ಲೇರೆಗೆ ಮಾಯ್ಕಾ E com hadisa. අලෑරංජය අලෑරංජය තික සබපුන්න සූලු ඉන්තෝ සූෆින්න ආ සූෆින්ගේ මිහුන්න කියුණියේ දැන් බකි මුනාසබිත්තහා කුලගෙම් මි බය යකි යකි ෆිරකාතහු ගහල් වර්ණ නල්ලි බිෆමියානි එමිහුන්න කී එයි දුනියේගේ හුරිහා එතුමෙද්දූකෝ එමිහුන් ඉක්තියාර කුරී emme aadaage hedun kafain hadafawa keherige keherimi kene sufi suf as-suf mi kene keheriya ege hedun emihon fotin hadafawa vesecchesun la egen laagen fennu ara emihon mitibeni emihon nani duniyan aagotare tiben jehna egatoka bay emihon den fahun e haddu faana angos emihon fahun vegen dia evvesechennu la emihon burani e duniyage chilma kimana kamake haran kamake sabaki duniyan allah insana ufan kuravira kunete gaya koetche එහෙමයි කියලා එමිහුන සූෆි කියුනි හැම්බෙන් එමිහු සූෆිගේ හෙදුන් ඉක්තියාර කුරි ඕ ඉන්සානාදෙන් දුනියන් අයිය ගොතත්තා දැන් අදී එහෙම මස්සලේ ෆේරන් දිනෝ එමිහු බුරණි දුනියන් අය ගොතරේ තිබෙන් ජේන දැන් හද්දු ෆාණා මෙහාර ඉන්සානා හග්ගු මගුන් එක්කිබා වෙජ්ජා දැන් එනක් කොම්මෙ ෆදෙච්ච කේස් කීදා දෙන්නු කියන අලවෙච්ච හග්ගු මගුන් එක්කිබා වෙජ්ජා දැන් හම මඩ මඩ නුබෑච්චි කියමුන් කියමුන් ගොස් මිහා ෆාලවා ෆද බොඩති නුබෑකන්තන් එනක් කුරම් ෆරාන මිහුන්න ඒ නුබෑකන් ෆාලවා ෆද එගොතන් හුරි වේෆා ei hagguma ki emmage befulunne hagguma ki emmagu emagu miha kassalafiya ei sabun ediyai den hamanu kurawena nu baakamen hunna nu kurawena nu baakamen hunna hagguma ki ohu rahibuna tafaat මෙයා රාහිබුන් ඇයි අලවතිකම අබදු මිහර දුනියේ මී කාවෙනි කුරුම් එම්මේ බොඩකම කීමේ උන්ගේ එකන් දෝ කොල්ලාෆා දැන් මීරෝ එච්චි කියවුන්දෝ කොල්ලාෆා ගින වගුතු දැන් ගින වගුතු නම බයෙන් මිහුන් හම හුරිහා වගුතේ අල්ලාහ ખાලිස් වෙගෙන් තිබු අලකන් කුරාතනෙක්ග හම ජිකුරු කුරුමා එකන්තත්තක් කුරුම් මේ රුහ්බානියත් වනි මිදීනුක මනා කුරවෑෆා එහෙන් නමස් නසෝරා දීනුක අල්ලාහ වාජිබ් කුරවේ මිහුන් එමිහුන් අමිල්ලන් එකම් වාජිබ් කුරීමා ඒ ඊසාගේ ෆන් දුනියක හුන්නවනිකෝ මෙහර රසූල් බේකලුන් දුනියක තිබ්බවනිකෝ මිහුන් කම කද්දහි වෙති වෙජ්ජියා එකම් බයි ෆාර අල්ලාහ ෆර්දු කුරවෑ පුරින් ෆර්දුනු කුරවවා කන්තත් එහෙම කම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එබහුරි උම්මතක බයි කන්තත් දු කොල්ලවා ෆර්දු වදානකම බිරුම් මිසාලක තරාවිහ නමාත් ජමාතුක තින්ඩේ කුරවවා හැදෙන්නේ කුම වඩන්නු ගයි අසාබේ කනු කුම දහිවති වඩාගෙන දාතම් ෆෙනි වඩාගෙන එයා අසාබේ කනු සවාල කුරවයි මහදීස් කුරවයි ඒතිය බෑ මෙන්න ෆර්දු වදාන ති බිරුම් නැති මං කලිෆාන් තිම් වනරේ නිකුම වඩානු ගති හතර වනරේ නිකුම වඩානු ගති ඒතිය බෑ මං කමක දහිවති ජය කරීම අල්ලාහ කන්තිය බෑ මං මච්ච ෆර්දු කුරවයි මෙහර ඊසාගේ ෆානුගේ දිනුගේ එමිහුන් රුහබානියත අමිල්ලා ෆර්දු කුරි එමිහුන් වරහබානියතනි බතදඋහා මා කතබ්නාහා আলাইහිම් ඉල්ලා ඉබ්තිගා වජ් එමිහුන් අල්ලාහ් කුරි වඩ ගතමන් එදිගෙන් එමිහුන් කුරි කම එන්නමස් එමිහුන් අමිල්ලා නෆ්ස එමිහුන් වාජිබ කොෆස් එකමකන් එමිහුන් රක්කාතර මොන් හක්ක වෙගෙන් වාගතු එකමකන් රක්කාතර යන්නේ වේ මකරේ හදම් වේශ මකරු මේ උලේ පොපුම් මස් මේ නසෝරා දිනුගේ මිහාරස් මේ උලේ මිහුන් එමිහුන් තිබෙනි දීන ખાලිස් වෙගෙන් මිහාරස උලේ හිසාබ එකම කොයි මිහොසිල් රුන් හම නුලෆා කම් තකේ කුරණි මකරු හදනි දීනා මිහාරවස් මිහාරවස් මි හදනි මකරු අම යර්වස් මි මකරු හදන් ෆරාෆ අමාගින දොස්ත කෙන් නොම කරු හදන් ෆරාෆ අමින් ලං එකන් ඉඛතියාරස් කුරි වාජිබස් කුරි පුරීමා අල්ලාහ් සුබ්හානහු තාලා මෙගම චේක වාජිබ කමක් කමක ලෙව්වි එහෙනම සමිහුන් අල්ලාහ් වහයි කරෝනි මා රාවුහා හක්ක රිආයතිහා එකමන් එමිහුන් රක්කාතරම හක් වගම් වගතු රක්කාතරියන් නොයිබේ ඒ රුහබානියත ආදි මේ සූෆියත තෆාත් ඒ තෆාතු දෙය. සූෆියත කිදෙන් ශිරකුගේ හද්දු පාණා ගසවා බය මි හොඳ ෆහ. කොබා. ඔහො රෝහබානියත කියදි උළු බයලු මෙන්න. රෝහබානියත ඉක්තියාර කොෆේ මි හුන් උළු බයල්. අල්ලාහ. මකරු හදම් ෆෙර. මි හුන් නසිරුන්. එමි හුන් නුකුරන් ජෙහකන්ත තක්කුරම් ෆෙරි. මඩ මඩ සිටු සිටු. මෙයා රසූෆින් එමි හුන් මග්ෆර දිගෙන් ගොස් උරිහා එච්ච කි අල්ලාහ එමි හුන් බුනේ. එමි හුන් බුනනි ඉන්න අල්ලාහ හාල්ලුම් ෆී කුල්ලි ෂයින් කල්මායි ෆිල් ඉනායි එයි කම්වාර තෙරේග ෆෙම්වා ෆදායින් හුරිහා එච්චෙග්ග තෙරේග අල්ලාහුවට ගැම්බේ හුරිහා ඉන්සානාගේ තෙරේග වෙස් ඉතඹුග වෙස් හුරිහා එච්චෙග්ග අල්ලාහ ගහෙග්ග වෙස් වරද්දෙන් නුබෑචේ මෙන් හොර කියා හද මිතාංග බයහා කරම් වෙස් තංකොල උඳගු බය නුබෑ හිසාබ් තහක් වෙස් බාරේ මේ අල්ලාහ දේ